පින්වත අපි මොනවානම් දිනාගන්නද මේ තරඟ කරන්නේ මොනවාද අපි මෙතෙක් දිනාගෙන තිබෙන්නේ පින්වත් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නකෝ ඔබ මෙතෙක් දිනාගෙන තිබෙන්නේ මොනවද කියලා ඔබේයයි කියලා ඔබ දිනාගෙන තිබෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන් පමණක්ම නේද ඔබ දිනාගත්ත සහතික සම්මාන ගෞරවනාම නම්බුනාම තනතුරු මේ සියල්ලම අනිත්‍ය වූ විඳීම් අනිත්‍ය වූ හඳුනා ගැනීම් අනිත්‍ය වූ සංස්කාරයෝ අනිත්‍ය වූ විඤ්ඥානයෝ පමණක්ම නේද පින්වත ලෝකය කියන්නේ ආස්වාදේ මිරිගුවක් ලෝකය කියන්නේ මෝහේ අකුරු කියල දෙන හෝඩි පොතක් අපි තාමත් පුංචි දරුවෝ අපි රූපය සමඟ සෙල්ලම් කරනවා අපි වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ සමඟ අපි තාමත් හුරතල් වෙනවා අවිද්‍යා තොටිල්ලේ ඇතුරු පංච නීවරණ ඇතිරිලි පුංචි ශරීරයට හරීම සනීපයි ආස්වානේ ආස්වාදේ නින්ද අපිව පාට පාට සිහිනවලින් කුල්මත් කරනවා අපි එක සිහිනයකින් අවදි වෙන්නේ තවත් සිහිනයක් දකින්න ජීවිතයම සිහින ගොඩක් පින්වත අනේ කරුණාකර අවදි වෙන්න දැන් හොඳටම ප්‍රමාද වෙලා ප්‍රමාදීභාවයේ කුකුලා දැන් කී පාරක් හැඬදුවාද ඒ නිනව්වක්වත් නැහැ. තාමත් අපි මද නින්දේ ආස්වාදේ සිහින දකිනවා. පින්වත සංසාර බිය සංසාර ගැඹුර සංසාර දුර ගැන හිතන්න. කල්ප විනාශයන් කී දාහකට අසු වී අපි පටිච්ච සමුප්පන්නව පිච්චි පිච්චි මැරුණාද? මුර්ග සංඥාවන් කී දාහකට අපි කොටු වී අපේ ප්‍රනීතම ආහාරය ලෙස මිනිමස් අපි අනුභව කළාද සංසාර බිය නොදකින්නා තම ජීවිතයට ධර්මානුකූල වටිනාකමක් දෙන්නේ නැහැ. ජීවිතයට සතුට සොයා අයාලේ යනවා. ජීවිතයට සතුට සොයා අයාලේ යන්න දෙනවා. වර එක ජීවිතයේ රාගය සොයාගෙන යනවා. තවත් වර එක ජීවිතයේ ද්වේෂය, ව්‍යාපාදය සොයාගෙන යනවා. තවත් වර එක ජීවිතයේ මෝහය සොයාගෙන යනවා. සමහර පින්වතුන් ඉහත අකුසල් මූලයන් තුනම එක පොදියට ජීවිතයට තුරුළු කර ගන්නවා. අපි කාගේත් ලෞකික ප්‍රඥාවේ ඇස් වහලා කෙටි ආස්වාදේ මෝහයට සිත්සේ අකුසලයෙන්ම කප්පන් ගෙවනවා. පින්වත අපෙන් කප්පන් ගන්නේ පාතාලේ අය පමණක් නෙවේ. අපි දිනකට කී වතාවක් රාග ద్వේෂ සිතුවිලි ඇති කොටගෙන අකුසල් මායයට කප්පම් ගෙවනවාද සමාජය තුල තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වල වෙමින් මෝහය ධනවත් වෙන්නේ අපිම අකුසල් මායයට දිනපතා සිතුවිල්ලෙන් සිතුවිල්ල ගෙවන කප්පම් නිසා නේද පසුගිය කාලේ රටේ ඇති වූ කලබලකාරී තත්වයන් හේතුවෙන් අපි කොතෙක් නම් අකුසල් මායයට කප්පම් ගෙව්වාද වර්තමානයේ මෝහය මහා ධන කුවේරයෙක් බවට පත්කොටගෙන තිබෙනවා. අපි විසින්ම වර්තමානය මෝහය මහා ධන කුවේරයෙක් බවට පත්කොටගෙන තිබෙනවා. සද්ධර්මය නොවේ වැදගත් අරගලයයි වැදගත්යයි කියන්න තරම් මෝහේ ගිනුම් පිරීකිරී යනවා පින්වත සද්ධර්මය නොවේ වැදගත් අරගලයයි වැදගත්යයි ගෝරනාඩු කරන තරමට මෝහේ ගිනුම් පිරී තිරී යනවා පින්වත අන්ත අසරණ ලෝකය තුල අපි සරණක් ඇති එහෙත් අසරණය වෙලා මොන අවාසනාවක්ද පින්වතුනේ අයෝමය සද්ධර්මයේ සරණක් ඇති අපිත් අන්ත අසරණය වෙලා පින්වත ලෞකික ප්‍රඥාව ගිලගෙන මතුවෙන මෝහේ මහා මේරුව සියතින් සිය කැමැත්තෙන්ම පිළිගැනීම ඔබේ මනාපයක් පිංහතුනේ නමුත් අපි එක දෙයක් පිළිගන්න ඕනේ ජියමාන බුදුරජාණන් වහන්සේ හැර උතුම් සද්ධර්මය සියලූ මාර්ථයන් තවමත් සක් සුදක්සේ ජීවමානයි පිංහතුනේ පින්වත් ඔබ දෑස්සැර බැලුවත් දෙකන් විවෘතකොට ඇසුවත් ඔබ දකින්නේ ඔබ අසන්නේ උතුම් ජීවමාන සද්ධර්මය ඒහි පස්සික ගුණයක් මයි සම්මා සම්බුද්ධ ශාසනය වසර 2600කින් පරණ වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය අද උපන් ශාසනයක්මයි. අපි වසර 2600ක් මෝහේ අකුසලයෙන් පරණ වෙලා තිබෙන්නේ. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවමානව පවතින තාක්කල් සම්මා සම්බුද්ධ ශාසනය අද උපන් ශාසනයක්මයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයින් හැටියට පිරු දස පාරමී ශක්තියේ අයෝමය බලය අපේ අකුසල් වලින් අපේ මෝහේ බලවත් භාවයෙන් දෙවෙනි තැනට දැමිය යුතු නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු අස්රිය උතුම් සම්බුදු ඥාන ශක්තිය උතුම් සද්ධර්මයේ ශක්තිය චතුරාර්ය සත්‍ය ධර්මයෝ ජීවමානව පවතින තාක්කල් අද උපන් ධර්මයෝමයි අපි මෝහයේ ගිනුම් ශක්තිමත් කොටගත් පලියට උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආත්මගරුත්වයට හානි කළ යුතු නැහැ පිංහතුනි මේ සටහන් තබන භික්‍ෂුව නොබියව සැකයකින් තොරව පින්වත් ඔබට කියනවා අද දවසේ පින්වත් ඔබ සක්කාත ගුණයෙන් ඕපනයිකව අත්දකින්නේ වසර දෙදා සයිසීයක් පැරණි යල් පැනගිය ශාසනයක් නොව ජීවමාන ශාස්තූන් වහන්සේ විසින් අද දවසේ දේශනා කරන ලද අද උපන් නැවුම් සම්මා සම්බුද්ධ ශාසනයක් කියලා. ගෞරෝණය පින්වත අතීතයේ නැවුම් සම්මා සම්බුද්ධ ශාසනයේ රැකවරණය සොයා පැමිණි කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාමස්සජී කියන ඒ ගෞරවනීය ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණේ රැකවරණය ලැබූ ආසේම පින්වත් ඔබත් අද දවසේ විශ්වාසයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ රැකවරණය තුළට එන්න. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ ජීවත්වීමට මාර්ගය කියා දෙන අවිද්‍යාවේ දුගද පිරි තුෂ්ණාවට පාවඩෙලන මාර්ගයක් නොවේ පින්වතුනේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට තුෂ්නාවේ වියරුදුකෙන් මිදෙන මාර්ගය කියල දෙන ශාසනයයි බව නිරෝධයට පාවඩෙලෙන ශාසනයයි තුෂ්නාව නැමති මාරයාගෙන් ඔබව ගලවා ගන්නා ශාසනයයි පින්වත ඔබට මේ පාර කියන්නේ මේ සටහන් තබන භික්‍ෂුව නොව අපි සියල්ලන් තුළ තවමත් ඉතිරිවී ඇති කුසල් ධර්මයන්ගේ ශක්තියයි පින්වත තුෂ්නාවෙන් අන්ද විනය අවිනය කරන ධර්මය අධර්මය කරන අකුසලේ මාර ධර්මයන්ගේ ශක්තිය කොතෙක් වැඩි වුණත් තුෂ්නාවේ වියරුව හඳුනන සත්පුරුෂ කුසලේ ශක්තිය තවමත් අපිට ආශ්‍රීවාද කරනවා පින්වත ඔබ අසරණයෙක් නෙවේ ඔබ අද උපන් නැවුම් ශාසනයක ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් උපාසකයෙක් උපාසිකාවක් විශ්වාසයෙන් ශාසන ප්‍රතිපදාවන්ට පෙළ ගැසෙන්න ඔබ තෙරුවන්ට අවංකනම් ඔබ ආසරණ වෙන්න ජීවමාන ශාස්තුන් වහන්සේ වන උතුම් සී සද්ධර්මයේ ඉඩ දෙන්නේ නැහැ පින්වත අද උපන් නැවුම් සම්මා සම්බුද්ධ ශාසනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ජීවමානව තිබෙන තාක්කල් ශාසනය පරණ වෙන්නේ නැහැ පින්වතුනේ ඔබ අකුසලයෙන් බර වුණොත් ශාසනය ඔබට පරණවේවී. ශාසන අර්ථයන් ඔබට පරණවේවී පින්වත සම්මා සම්බුද්ධ ශාසනය උරුමය තිබෙන්නේ තුෂ්ණාවේ මාරයාට නොවේ. තුෂ්ණාවේ නිරෝධය සොයන විනය විනය වශයෙන් දකින සත්පුරුෂ ඔබටයි පින්වත තෙරුවන්ට කීකරුභාවේ ලෞකික ප්‍රඥාවේ අර්ථයන්ට ගරු කරමින් උතුම් සීලයන්ට ජීවිතය තුළින් වටිනාකමක් ලබා දෙමින් පෙළ ගැසෙන්න තුෂ්ණාවේ වියරු අතීතය අනිත්‍ය වූ අතීත පංචු පාදානස්කන්ධයක් හැටියට දකිමින් යල් පැන නොයන නැවුම් ශාසනයේ කොටස්කරුවෙක් වෙන්න පින්වත සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා මේ සංස්කාරයෝ වංචාවක් ප්‍රෝඩාවක් මේ සංස්කාරයෝ ඇස් පැන්දුමක් පින්වතුනේ මේ වියලු සංස්කාරයන්ට රැවටි අවිද්‍යාවට කිරිපෙව්වා දැන් හොදටෝම ඇති පින්වත අද ගත යුතු තීරණය හෙටට පමා කරන්න එපා. භික්‍ෂුව මේ සටහන තබන වේලාව පාන්දර දෙකයි තිහයි. භික්‍ෂුව මේ සටහන ලිවීම හෙට දවසට පමා කරන්නේ නැහැ. හෙට දවස ඒ තරමට මස්තීර දවසක්. සියලු සංස්කාරයෝ වෙනස් වී අද්දී අපි සංස්කාරයන්ට වඩා වේගවත් වෙන්න ඕනේ අපි සංස්කාරයන්ට වඩා වේගවත් වෙන්න නම් අපි පටිච්ච සමුප්පන්න විඤ්ඥානය විදර්ශනාමය සති සම්බෝජ්ජන්ගේ ග්‍රහණයට නතු කරගන්න ඕනේ. එවිට සංස්කාරයන්ට අවශ්‍යාකාරයට විඤ්ඥානය නටවන්නවත්. සංස්කාරයන්ගේ ජවයෙන් විඤ්ඥානයට අවශ්‍ය ආකාරයට නැටීමටත් නොහැකි වෙනවා එවිට ඔබ ලෝකය පාලනය කරන සැබෑම පාලකෙක් වෙනවා පින්වත සද්ධර්මය සක්කාතයි සද්ධර්මය සන්දිිට්ටිකයි සද්ධර්මයා කාලිකයි සද්ධර්මය එහි පස්සිකයි සද්ධර්මය ඕපනයිකයි සද්ධර්මය පච්චත්තං වේතිතබ්බෝ ගුණයන්ගෙන් පරිපූර්ණයි සද්ධර්මය මේ දැන් ඉපදුනාසේ නැවුම්මයි පින්වත උතුම් සද්ධර්මය පරණ කරන්න එපා එවිට ඔබ අධර්මයේ පරණ බඩු කඩයක්ම වේවි. පින්වත ඔබ අධර්මයේ පරණ බඩු කඩවල් දැකලා තියෙනවද? මේ වෙළඳ සැල්වල විනය අවිනය කොට විකුණනවා. ධර්මය අධර්මය කොට විකුණනවා. තුෂ්ණාවෙන් හරිහම්බ කරන පාතමාලා හදල විකුණනවා. මාසෙකට දෙපාරක් පොහොය කිරීම වෙනුවට මාසිකට දෙපාරක් බැංකු ගිනුම් ශේෂ වත්කම් ශේෂ පිරිසිදු කොට ගන්නවා ගෞරුවනය පින්වත මේ විවේචනයන් නොවේ සතිය සීය දුර්වල තැන් තිබේ නම් නිවැරදිවීම උදෙසා පමණක්මයි. අපි වරදක් කළොත් සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයටම එම වරද එල්ල වෙනවා. ගිහි සහ පැවිදි අපි ගොඩගසනා කුසල් කඳුවලින් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දස පාරමී පිනේ ශක්තිය දුර්වල කොට දමන්න එපා අනාගතයේ යම් දවසක උතුම් චතුරාර් සත්‍යය ධර්මයන් ලෝකයෙන් අතුරු දහංව ගියා කියන්නේ අපි සියල්ලෝම එකතු වෙලා අපේ අකුසලේ ශක්තියෙන් බුදුරජාණන් වහන්සේගේ අයෝමය දස පාරමී පිනේ ශක්තිය ඉක්මවා ගියායි කියන අර්ථයයි පින්වත දැන් වේලාව පාන්දර හතරයි කරුණාකර අප්‍රමාදී වෙන්න අද පටන් පින්වත් ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය ඉපදුන අලුත් මිනිසෙක් වෙන්න පෙරුවන් සරණයි